ආනන්ද මාහිම්කන්ද මහත්මයා සනන් තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ අදත් ඔබ වහන්සේ ඉතාමත්ම වටිනා <laughs> දේශනාවක් කරා ඔබ වහන්සේ ගොඩක් පිං. මේ මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එකක් දැන් අර ඔබ වහන්සේ මේ දැන් අපේ කාලාම සූත්‍රය ගැන මතක් කරද්දී දැන් තවත් තැනක තියෙනවා ලස්සන තැනක් ස්වාමීන් වහන්සේ අපිට මේ හරිත් පරිදි තෝරා ගැනීමේදී රාහුලවද සූත්‍රය වගේ තැන්වල ජීව සූත්‍රය තැන්වල බුදුහාඳුරු අහනවා මේක මටත් හොඳක් වෙනවද අනිත් අයටත් හොඳක් වෙනවද කියන එක. එහෙම නැත්නම් දෙපැත්තරම එක පැත්තකට හෝ වරදක් වෙනවද කියන එක. එතකොට ඒක ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ කාලාම සූත්‍රයත් එක්කලා තවත් එකක් තියෙනවා. එතකොට දැන් පළවෙනි ප්‍රශ්නේ ගත්තාම ඔබතුමා හොඳ තැනක් මතු කළේ දැන් රාහුලවද මහ මේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාහුල ඔබ යමක් කියනකොට කරනකොට සිතනකොට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න තමන්ට අනර්ථය පිණිස පවතිනවද අනුන්ට අනර්ථය පිණිස පවතිනවද දෙපසටම අනර්ථය පිණිස පවතිනවද එහෙමනම් ඒක කරන්න එපා ඒක අකුසලයක් ඒක අසද්ධර්මයක් එතකොට එහෙම නොවෙනවා නම් ඒක කුසලයක් යහපතක් ඒක පවත්වන්නට පුළුවන් කියනවා. දැන් මේ කතා කරන කාරණේයි කාලාම සූත්‍රයේ පෙන්වන කාරණේයි ගොඩාක් සමීපව යනවා. දැන් මේ පෙන්වන්නේ ප්‍රතිපදාව තීරණය කරන හැටි. ඒ කියන්නේ දැන් අපිට සංස්කාර ධර්ම නාම රූප ධර්ම එහෙම නැත්නම් කරුණු වශයෙන් අපිට වෙන්ව හඳුනා ගන්නට පුළුවන් වෙන්නත් ඕන ප්‍රතිපත්තිය වෙන්ව හඳුනා ගන්නත් ඕන උදාහරණයක් ඇටියට ගත්තොත් අපි දැන් සිහිපත් කළා මේ කුසලයයි මේ අකුසලයයි කියලා වෙන්කොට හඳුනා ගන්න ඕනේ ඒක හඳුනා ගන්නේ කොහොමද ගති ලක්ෂණවලින් හැබැයි අකුසලය සම්බන්ධව අපි කෙසේ ක්‍රියා කළ යුතුද කුසලය සම්බන්ධව කෙසේ ක්‍රියා කළ යුතුද කියන එක තමයි අර අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ පෙන්වන්නේ ඒ සම්බන්ධව අපි ඒක කළමනාකරණය කරන්න ඕන විදිහ, ඒක හසුරවන්න ඕන විදිහකට ප්‍රතිචාර දක්වන්න ඕන විදිහ. ඒකත් එක්කලා අපි සචේතනිකව සක්‍රිය වෙනවා නම් ඒකනේ ප්‍රතිපදාව වෙන්නේ. අර ගති ලක්ෂණ වලින් තමයි ඒකේ ස්වરૂපය හඳුනාගන්නේ. අපේ ප්‍රතිපත්ති අපි හසුරුවා ගන්නෙ ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථය මත. එතකොට ආත්ම අනර්ථයක් හෝ පර අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒක නොකල යුත්තක්. ආත්ම අර්ථ පර අර්ථ කියන උභයාර්ථය සිද්ධිය වෙනවා නම් ඒ ඒ විදිහට තමයි අපි හසුරුවා ගත යුත්තේ. දැන් මේක අපි තව ටිකක් පැහැදිලි කරගත්තොත් අපි හිතමු දැන් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද වශයෙන් දේශනා කරනකොට ඒ පටිච්ච සමුපාද කියලා කියන්නේ විශ්ව ධර්ම න්‍යාය. ඒ පටිච්ච සමුපාදය නැමැති විශ්ව ධර්මය අපි ධම්ම කියලා පොදුවේ අපට ගන්න පුළුවන්. ඒ ධම්ම කියන පටිච්චසමුප්පාදය තුළ හොඳක් තියෙනවා, නරකක් තියෙනවා, කුසලොත් තියෙනවා, අකුසලොත් තියෙනවා, යහපත තියෙනවා, අයහපත තියෙනවා, ඇත්ත තියෙනවා, නැත්ත තියෙනවා. ඒ ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම. ඒ නිසා හේතුඵල ධර්ම කියලා ගත්තාම හොඳ නරක ભેදයක් නැහැ එතන. ඒ ඔක්කොම තියෙනවා. හොඳයි, නරකයි, යහපත, අයහපත ඔක්කොම තියෙනවා. එතකොට අපි පටිච්චසමුප්පාද ධර්මය අනුව හේතුඵල ධර්මය අනුව ඒ සමස්ත ධර්මතා ගති ලක්ෂණ අනුව හේතු ප්‍රත්‍ය අනුව හේතුඵල સિદ્ધාන්තය අනුව අපි වටහා ගන්න. ඊට පස්සේ අපේ ප්‍රතිපදාවට අපි එනකොට අර හේතුඵල ධර්ම තුල අකුසල ධර්ම, අසත් ධර්ම, පාප ධර්ම ඒවා වෙන් කොටගෙන ඒවා අපි අසද්ධර්ම කියලා වෙන් කරගන්නවා තමන්ටත් අනුන්ටත් යහපත වෙන ඒවා සද්ධර්ම කියලා වෙන් කරගන්න. තමන්ටත් අනුන්ටත් හානිදායක දේ හානිදායක මූලයකින් මතුවෙනවා නම් හානිදායක ඵලයක් ඇති කරනවා නම් ඒවා අසද්ධර්ම. දැන් හේතුඵල ධර්මයේ ගත්තහම පොදුවේ ධර්ම. ඒ ධර්මය අපි දෙකට බෙදනවා සද්ධර්ම අසද්ධර්ම කියලා. ඇයි ඒ දෙකට බෙදන්නේ? අන්න ප්‍රතිපදාවට අපි අවතීර්ණ වෙන්නේ එතනදී තමයි. ප්‍රතිපදාවක් හැටියට අපි ඒ සම්බන්ධව කළ යුත්තේ මොකක්ද කියලා කතා කරනකොට අසද්ධර්ම දුරු කළ යුතුයි සද්ධර්ම වර්ධනය කරමින් පවත්වා ගත යුතුයි. එතකොට ඒක තමයි අර අම්බලන්ටික රාහුලෝවාද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ අර හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් සහ අනන්‍ය ලක්ෂණ වශයෙන් සාධාරණ ලක්ෂණ වශයෙන් අපි යමක් නිවැරදිව හඳුනා ගන්න විදිහ තමයි අර මූලික වශයෙන් කාලාම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ කුසලයයි මේ අකුසලයයි කියලා කොහොමද අපි හඳුනගන්නේ? ඒක මේ බුදුරජාන් වහන්සේ දෙසුවයි කියන සාස්ත්‍රු ගෞරවය නිසාවත් පොතේ තිබුණයි කියලා අනිත් අය කියනවා කියලා මම කැමතියි කියලා තර්කයට ගැල එහෙම නෙමෙයි. එතන ගති ලක්ෂණ හඳුනා ගන්න ඕනේ. ලක්ෂණ හඳුනාගෙන කාරණේ වෙන් කර ගන්න ඕනේ. ඒ පිළිබඳව පිළිපදින්නේ කොහොමද කියලා තීරණය කරන්නේ Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවන හැටි. ඉතින් මේ දෙක එකටම යනවා. හැබැයි ධර්මය සහ ප්‍රතිපදාව ගැන කාරණා දෙකක් තමයි මේ පැහැදිලි කරන්නේ.